ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මහින්විපාණන් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනාව මිත්‍රිගල නිස්සරණ වනසෙනසුනේදී යෝගාවචර භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලදී. දේශනාවේ මාතෘකාව අටාරස මහා විපස්සනා පළවන කොටස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡානුපස්සනං කාමින්තෝ නිච්ච සංඥං පජාහති දුක් ආනුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජාති අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජාති නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහතේ විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජහති කායානුපස්සනං භාවෙන්තු ඝන සංඤං පජහති වයානුපස්සං භාවෙන්තු ආයුහනං පජහති විපරිණාමානුපස්සනං භාවෙන්තු දුව සංඤං පජහතේ අනිමිත්තාන් පස්සනං භාවෙන්තු නිමිත්තං පජහති අප්පනිහිතානුපස්සනං භාවෙන්තු පනිදිං පජහති ශුඤ්ඤතානුපස්සනං භාවෙන්තු අභිනිවේදං පජහතේ අධිපඤ්ඤා ධම්ම විපස්සනං භාවෙන්තු සාරාදානං පජහති යථා භූත ඥාන දස්සනං භාවෙන්තු සම්මෝහා විනිවේසං පජහති ආදීනවානුපස්සනං භාවෙන් පෝආලයාමි නිවේසං කජාති පටිසංඛානුපස්සනං භාවෙන් පෝ අපටිසංඛං පජහති විවට්ඨානුපස්සනං භාවෙන් පෝ සංයෝගා විදිමේ සංපද හති මෙවර කෙටි වශයෙන් විදර්ශනා භාවනාව පිළිබඳව කරුණු ටිකක් පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා භාවනාවේදී විදර්ශනා භාවනාව කරන්නා වූ අවස්ථාවේදී ඒ කරන භාවනාවට භාවනාවේ එක්තරා අවස්ථාවකට ලක්ෂණාරම්මණික විපස්සනාව කියලා ව්‍යවහාරයක් කෙරේ. මේ ලක්ෂණාරම්මණික විපස්සනාව ආරම්භයේ පටන්ම සංස්කාරයන් පිළිබඳව තිබෙනා වූ නොදැනුවත්කම් නොගැලපෙන හැඟීම් නොගැලපෙන දැනීම් කෙලෙස් සහගත හැඟීම් කියන මේ මක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙන හැටි සලකන්නදී මේ අනුපස්සනා නාමයෙන් කතා වෙන්නේ මේකේ විදර්ශනාව පවත්වන්නව අවස්ථාවේදී යොදන්නා වූ හිතට ඒ කියන්නේ සංලක්ෂණ චිත්ත පරම්පරාව කියලා එකට කතා කරන්නේ. ඒ සංලක්ෂණ චිත්ත පරම්පරාව හඳුන්වන වචනයි මේ අනුපස්සනා කියලා සඳහන් වෙන්නේ. මේ අනුපස්සනා කියන වචනයේ තේරුම පැහැදිලි වශයෙන් ගන්නවා නම් අනු අනුපස්සන අනුපස්සනගේ නැවත නැවත පස්සන නුවණින් බැලීම නුවණින් සැලකීම එතකොට සම්ලක්කන කියන සැලකීම ප්‍රකට කරලා දැන ගැනීම කියන මේ තේරුම මේයි තියෙන්නේ මේ අනුපස්සන වශයෙන් සඳහන් වන දැනීම් කොටස් සැලකීම් කොටස් සූත්‍ර දේශනාවේ කීපාකාරයකින් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ඔය විදිහට තුන් ආකාරයකින් බොහෝ තැන්වල සඳහන් වෙනවා. අනුත්‍ය අනිත්‍යානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සනා එතකොට සතිපට්ඨාන සූත්‍රයේහි කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියන ඒ කොටස් හතරටම සඳහන් වෙන්නේ අනුපස්සනා කියන නාම. මේ අනුපස්සනාව මේ විදියට ඇතම් තැනක තුනකට තියෙනවා. ඇතම් තැනක හතරකට තියෙනවා. කියන්නේ අනිච්චානුපස්සන අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා ඔය විදිහට හතර ආකාරයකට තියෙනවා. සමහර තැනක මේ අනුපස්සනා වශයෙන් සඳහන් වෙන සැලකීමේ ක්‍රමය අනුපස්සනා නාමයේ නැතුව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සාලතෝ ආබාධතෝ කියලා ওই විදිහට සූත්‍ර දේශනාවල 11 ආකාරයකින් පෙන්වු කරනවා. ඒවත් මේ විදර්ශනා ඥානය විදර්ශනා හිත් પરම්පරාව පවත්වන හැටි ඒ ඒ පුජ්‍යලයන්ට ඒ පුජ්‍යලයන්ගේ අදහස් අනුව ඒ පුජ්‍යලයන්ට ගැළපෙන හැටියටයි ඒ දේශනාවල් පවත්වලා තියෙන්නේ. එතකොට ආනාපාන සූත්‍රයේ ඒ හතර ආකාරයකට සඳහන් වෙනවා. ඊළඟට සත්තානුපස්සනා කියලා අනුපස්සනා සතකට සඳහන් වෙනවා. මෙතන අපි අද මාතෘකාවයෙන් ලැබුවේ ඔය හැම එකක්ම වාගේ එකට කැටි කරලා තේරුම් කර දීමට බලාපොරොත්තු වෙන අටාරද මහා විපස්සනා කියන මේ විපස්සනා ක්‍රමයයි විදර්ශනා භාවනාව කරන යෝගාවචරය ඇතම් විදක මේ ත්‍රිවිධ අනුපස්සනාවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ අනුපස්සනාවල් තුනෙන් කාර්ය සම්පූර්ණ කරගන්නවා සමහර යෝගාවචරය. අරිහත්ත්වය සම්පූර්ණ කරගන්නවා මේ තුනෙන්. ඒ තුන ඒ තුනම මාදි වෙනවා සමහර විටක ඒ අත්ව සමහර විටක හතර ආකාරයකින් සිහි කිරීමෙන් ඒ තුල තණ්හා සංකය සූත්‍රයේ සඳහන් වෙන්නේ සෝ වේදනාසු සෝතාසු වේදනාසු අනිත්‍යානුපස්සී විහෙරති විරාගානුපස්සී නිරෝධානුපස්සී නොවේ විදිහට සඳහන් වෙන. එතනිනුත් ඒ දිගෙනුත් අරහත්වේ කුළු ගන්නලා කියනවා. ඊළඟට එයින් සම්පූර්ණ නොවන ඇත්තන්ට සත්‍යානුපස්සනා මේ මුලින් කියපු කොටස් හතර. කියන්නේ අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන. මේ කොටස් හතෙනුත් සමහර සම්පූර්ණ කරගන්න. උපරිමාර්ග භාවනාව සම්පූර්ණ කර ගැනීමට විශේෂයෙන් මේ අට්ඨාර සමහා විපස්සනාව අවශ්‍යයි. විදර්ශනාව සම්පූර්ණ කර ගැනීමට අට්ඨාරස මහා විපස්සනාම ඊටම ප්‍රයෝජනයි. එතකොට මේ විපස්සනා ක්‍රමය කියන්නේ මේ ලක්ෂණාරම්මනික විපස්සනාව කියලා නිකන් මුලින් සඳහන් කළේ මේ ලක්ෂණාරම්මනික විපස්සනාවල් පවත්වන පිළිවෙල සම්බන්ධව මේ 18 ක්‍රමය සම්පූර්ණ කිරීමට අද එක දවසකින් පුළුවන් වෙන්නේ නැහැ. සමහර වෙලට දවස් කිහිපයකින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා ඇති. හොඳට සිහිය යොදාගෙන තමන්ගේ භාවනාවල් සම්පූර්ණ කර ගැනීමට උපකාර වන මේ විපස්සනා ක්‍රමය තමන් තුන හොඳට දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන මේ දේශනාවට කම් යොමු කරගන්න හැටියට මතක් කරගන්න. එතකොට අර ලක්ෂණාරම්මනික විපස්සනාව කියවම මේ ලක්ෂණයන් අරමුණු කරගෙන පවස්නාව විදර්ශනාවයි. බුදුරජාණන් වහන්සේ වෙන තැනක දේශනාවල් කළා කියනවා සෝත එක්කවේ වික්ඛු අභිඤ්ඤේයේන අම්මේ අපරිජාන අභිඤ්ඤේයේ ධම්මේ අනබිජාන පරිඤ්ඤේයේ ධම්මේ අපරිජාන අභම්භෝ නියාමං ධම්මං ඔක්කමෙතු කුසලේසු ධම්මේසු සම්මත්තං කියලා දේශනාවක් වෙන තැන්වල සඳහන් අභිඤ්ඤය ධර්මයන් අභිජානනේ විශේෂයෙන් දැන ගැනීම කරන්නේ නැතිව පරිඤ්ඤයේ ධම්මේ පරිඤ්ඤය ධර්මයන් විශේෂයෙන් පරිඥාණයේ දැනීම සම්පූර්ණ දැනීම සම්පූර්ණ කරගන්නේ නැතිව මේ නියාම ධර්මයකට නියාම කියන්නේ මාර්ග ධර්මයකට පැමිණෙන්න කුසල ධර්මයන්නේ සම්පූර්ණ භාවයකට පැමිණීමට අභව්‍යේ අභව්වෝ අනියාමන් ධම්මං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු නියාමයේ කියන ලෝකෝත්තර ධර්මයකින් නියම වීම සංඛ්‍යාත තත්වයකට පැමිණීමකට අභව්‍යේ කවුද අභව්‍ය අභිඥා පරිඥා කියන මේ දෙක සම්පූර්ණ නොගත් යෝගාවචරය. එතකොට යෝගාවචරයකට අභිඥාව සම්පූර්ණ විය යුතුයි, පරිඥාව සම්පූර්ණ විය යුතුයි. අභිඥාව සම්පූර්ණ වීමටත් පරිඥාව සම්පූර්ණ වීමටත් ලක්ෂණාරම්මනික විපස්සනාව හොඳට පැහැදිලිව හිතේ තැම්පත් කරගත යුතුයි. එතකොට මේ අභිඤ්ඤය කිව්වේ මොකද්ද? පරිඤ්ඤය කිව්වේ මොකක්ද? අභිඤ්ඤය ධර්ම. දැනගත යුතු විශිෂ්ට ඥානයෙන් දැනගත ධර්ම අභිඤ්ඤය ධර්ම. පරිඤ්ඤය කියන්නේ ඒ විදිහම විශිෂ්ට වූ ඥානයෙන් පැතිර දැනගත යුතු ධර්ම. එතකොට අර ලක්ෂණ අවබෝධය කියන එකයි මේ වචන දෙකෙන්ම සඳහන් වෙන්නේ. පච්චත්ත ලක්ෂණාව බෝධයයි සාමාන්‍ය ලක්ෂණාව බෝධයයි කියන මේ දෙකයි මේ වචන දෙකෙන් ගන්න. විදර්ශනාව පවත්වාගෙන යන අවස්ථාවේදී විශේෂයෙන් සලකන්න තියෙන්නේ සමාධිය. ප්‍රඥාව සම්බන්ධ කරගත්ත සමාධිය හොඳට වැඩෙන්න ඕන. ඒ වැඩෙන සමාධියට ප්‍රඥාව නිතරම කිට්ටු වෙන්න ඕන. ඒ කියන්නේ සමාධිය දෙවනුව තියාගෙන ප්‍රඥාව මූලිකව තියාගෙන කටයුතු කරන්න ඕන විදර්ශනා කාර්යයේදී. විදර්ශනා කාර්යයේදී ප්‍රඥාව මුල් වෙන්න ඕන. එතකොට අර ලක්ෂණ රම්මනික විපස්සනාමයේ කියුවේ ප්‍රඥාවට කියන නම. ඒක සම්පූර්ණ වීමට සමාධිය නැතුව බෑ. ඒ නිසා නොකඩවා සමාධියක් ලබා ගන්න ඕනේ. හතරෙන් පදට කඩ වෙමින් සමාධිය යනවා නම් ඒත් දුර්වලයි. සමාධිය කඩ වෙන්නේ මොක් නිසාද? සමාධිය කඩ වෙන්නේ මේ නීවරණ නිසා. ඒකේත අඳුරට මේ විදර්ශනා භාවනාවේ යෙදෙන බින්දුතුන් නොකඩවා සමාධිය රැක ගන්න මනෝවිද්‍යාව. සමාධියට බාධක වෙන නීවරණයන් ඒක අවුල් කරගන්න නැතුව සමාධිය රැක ගන්න ඒ විදිහේ සමාධිය රැකගෙන යන්නව අවස්ථාවේදී තමයි අර ප්‍රඥාව මූලික වෙලා මේ ලක්ෂණාරම්මනික විපස්සනාව සම්පූර්ණ කරගන්නද පුළුවන් වෙන්නේ. එතකොට ඒ ලක්ෂණාරම්මනික වශයෙන් අර පච්චත් ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණය කියන මේ දෙක සම්පූර්ණ වෙන්න ඕන. පච්චත් ලක්ෂණය කියන්නේ මුලින්ම විදර්ශනාව කරන්නා වූ පින්වතාට සමාධිය සම්පූර්ණ වේ සමාධිය හොඳ සම්පූර්ණ වෙනකොට ඒ තමන් කර්මස්ථානයට ගත්ත අරමුණු කොටසේ ප්‍රකටව දැනෙන අරමුණු කොටසක් තමන් ඉදිරිපත් කරගන්න. කියන්නේ කර්මස්ථාන රහසක් තියෙනවා. තියෙන්න පුළුවන්. එයින් තමන්ට හොඳට ප්‍රකටව දැනෙන කොටසකට හිත යොදා ගන්න. ඒ හිත යොදා ගන්න අවස්ථාවේදී ඒ හිත එතකොට සංඛාරයන් අරමුණු කරගෙන ඒ හිත පවතින්නේ. සංඛාරයන් අරමුණු කරගෙන පවතිනා වූ මේ හිත සමාධියෙන් සම්පත් කරගන්න. සම්පත් කරගත්ත හිත අර සං අරමුණු වෙච්ච සංඛාර කොටසට හිත යොදාගෙන ඉන්නේ. ඒ හිත යොදාගෙන ඒ සංඛාර කොටසේ හිත යොදාගෙන ඉන්න අවස්ථාවේදී ක්‍රමයෙන් හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන හිත ඇතම් විදක රක්ෂණික සමාධි තත්වෙන් තැම්පත් වෙනවා. ඇතම් විද යෝගාවචරය පුරුදුකාරයෙක් නම් අර්පණා සමාධිය නොදෙට තැම්පත් වෙන්නේ. දැක් කරගන්නට පුළුවන්. ඔය කොයි සමාධියකින් හරි හිත හොඳට සම්පත් වෙලා තියෙන්න ඕන ප්‍රඥාවේ කාර්යය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ එවිටයි. එහෙම නැතුව සමාධිය නියමන්නවට නැත්නම් කඩ වෙනවා නම් කැඩි කැඩි යනවා නම් අර ප්‍රඥාවේ කාර්යය නියමන්නවට කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. එතකොට සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ. මෙන්න මේ පාඩුව නොයෙන්ද නියම අන්දමට කර්මස්ථාන කොටසේ හිත යොදා ගන්න පුරුදු කරගන්න ඕනේ. එතකොට මේ විදිහේ පුරුදු කරගත් යෝගාවචරයාට ඒ එක් කිස් ගහක් වුණත් සෑහෙනවා. එතකොට ආනාපාන දෙකෙන් දෙකෙන් සමන්න හොඳට ප්‍රකටව දැනෙන හුස්ම ඇතුල් වීමේ පිටවීමේ ක්‍රමයක් තිබෙනවා නම් හොඳට ප්‍රකටව දැනෙන අන්දමට එතෙන් හේතු දාගන්න. එතකොට වෙන යම් කිසි ශරීර කොටසකට හරි හේතු යොදාගෙන සිටින්න ඕන. එතකොට සමාධිය රැකෙන්න පුළුවන්. සමාධිය රැකෙනකොට මේ කියන අන්දමට ප්‍රඥාවේ කාර්ය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. මේ ළඟට අපි හිතන්න ඕන අර මුලින්ම ලැබෙන්න ඕන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් වැටීම නෙමෙයි මුලින් වෙන්න ඕන. විදර්ශනාවේදී විදර්ශනාව සම්බන්ධව කතා කරනකොට බොහෝ විට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ සංස්කාරයන් තේරුම් ගැනීමයි කියලායි කතා කරන්නේ. නමුත් මේ විදර්ශනාව ක්‍රමානුකූලව යන්න ඕන නිසා පළමුවෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් නොව ඒ පච්චත්ත ලක්ෂණය කියන පච්චත්ත ලක්ෂණය කියන ඒ සංස්කාර කොටසට අයිති කුජලකව අයිති ලක්ෂණයට හිත යොදන්නට ඕන. එතකොට ඒකයි පළමුවෙන් ප්‍රකට වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් පඨවි ධාතු කොටස සම්බන්ධව අපි කල්පනා කරමු. තමන් මොන කොටසකට හරි හිත යොදාගෙන භාවනා කරන්න අවස්ථාවේදී රූප කොටසකදී මුලින්ම තමන්ට වැටෙන්න ඉඩ තියෙන රූප පතරේ කොටස. පතරේ කොටස වැටෙනකොට පතරේ කොටස වැටෙන්න ඕන පතරේ කොටසට ආයිති කුජලික ලක්ෂණයෙන් වැටෙන්න ඕන. අනික දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වශයෙන් නෙමෙයි. ඒක දෙවනුවයි වැටෙන්නේ. මුලින් වැටෙන්න ඕන පච්චත්ත ලක්ෂණයේ කියන උද්‍යල කරප්පේ. පඨවි ධාතුව සම්බන්ධව වැටෙන්න ඕන ඡන්ද ලක්ෂණ. ආපෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන සංගරණ ලක්ෂණ. තේජෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන පාඨක පාඨක ලක්ෂණ. වායෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන සමුදීරණ ලක්ෂණ. සමුදීරණ ලක්ෂණ කියන්නේ චාලක ගතිය, එළවෙන ගතිය, හට මෙහාට යන ගතිය. මෙන්න මේ විදිහට මේ ලක්ෂණ වලට කියන්නේ පඤ්චස්ස ලක්ෂණ. එතකොට චිත්තේ පඤ්චන පඤ්චස්ස ලක්ෂණය මොකද? අරමුණු දැනීම. අරමුණක් දැනීම පස්සේ නාම ධර්මයන් වශයෙන් ලැබෙන පස්සේ උජ්ජලක ලක්ෂණය මොකද්ද? ඉස්පස්සේ අරමුණේ රස විදීම. මෙන්න මේ විදිහට ඒ ඒ දේවල් පිළිබඳව කුජලක ලක්ෂණ ඉස්සෙල්ලා වැටගෙන ඕන මුලින් වැටගෙන ඕන. මේ මුලින් ඒ විදිහට වැටගෙනකොට ඒ ධාතු ලක්ෂණ සම්පූර්ණයෙන් වැටෙලා ඉන්නවා. සම්පූර්ණයෙන් ප්‍රකටව දැනෙන්න බලන්න. ධාතු ලක්ෂණ. මේ ධාතුවේ ලක්ෂණය මේකයි. මේ ධාතුවේ ලක්ෂණය මේකයි. මේ ධාතුවේ ලක්ෂණය මේකයි ධාතු ලක්ෂණය හොඳට වැටෙනකොට ඒක උපකාර වෙනවා සාමාන්‍ය ලක්ෂණේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සාමාන්‍ය ලක්ෂණේ කියන එක කියන්නේ ඒ සාමාන්‍ය ලක්ෂණේ කියන එකේ තේරුම පොදු ලක්ෂණය. සියලුම සංස්කාර ධර්මයන්ට අයිති ලක්ෂණ තුනයි ප්‍රධාන වශයෙන්. මොකද අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනයි සාමාන්‍ය ලක්ෂණය. මෙන්න මේ විදිහට විදර්ශනා භාවනාව කරන්නව අවස්ථාවේදී පළමුවෙන් පච්චත්ත ලක්ෂණය අවබෝධ වුණයින් පස්සේ හිත යොමු කරන්න ඕන සාමාන්‍ය ලක්ෂණය. එතකන් ඒවා සම්පූර්ණයෙන් වැටහෙන තුරු ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට හිතේ දාන්න උවමනා නැහැ. ඇතම් විට ඇතම් යෝගාවචරයන්ට පැරණි පුරුදු අනුව උපනිශ්‍රේ බහුල වශයෙන් තිබෙනා වූ යෝගාවචරයන්ට ඇතම් විටක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය කොහොමද වැටෙන්න පුළුවන්. ඒ ඇත්තන්ට ඉක්මනින් පුළුවන් අවබෝධයක් කරගන්න ඥාන කෘතිය සම්පූර්ණ කර ගැනීම. ඒ ඒ විදියට හැම කෙනෙක්ම හිතන්න යන අරගෙන අනිත් එක තමන් තමන්ට සදර පුරුද්දක් නැහැ කියලා පසුබට වෙන්නත් නරකයි. තියෙනවා කියලා ඉස්සරහට පනින්නත් නරකයි. මේකේ මධ්‍යස්ථව නියම ක්‍රමයට කටයුතු කරනකොට විදර්ශනාව පවත්වන අවස්ථාවේදී මේ ලක්ෂණ පඨවි ධාතු ආදීගේ පංචස් ලක්ෂණ වැටහිගෙන ඊළඟට අනිත්‍ය ලක්ෂණ ආදී වැටහෙනවා නම් වැටහෙන පිළිවෙලට හිතේ දුවට කමක් නැහැ සම්පූර්ණ කර ගැනීමට නම් තමන් මේ රූප කොටස් පිළිබඳව පංචස් ලක්ෂණයේ තේරුම් ගන්න ඕන ඒ ඒ කොටස් වලට ආයේ ලක්ෂණය තේරුම් ගන්න ඕනේ. බොහෝ විට විදර්ශනා භාවනා කරන යෝගාවචරයන්ට ඒක වැටහෙනවා. දැන් විදර්ශනා භාවනාව ගෙනියන අවස්ථාවේදී ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ ඇඹරෙන ගතියක් තියෙනවා. ශරීරයේ දවන ගතියක් වැටෙනවා. ශරීරයේ වෙන් වෙන් වෙන ගතියක් කියන එකට ඒකාබද්ධ වෙන ගතියක් කියන වැగిරෙන ගතියක් ওই විදිහට දැනෙන අවස්ථාවල් තියෙනවා. ඒ වැටෙන්නේ මොකද්ද මේ පච්චත්ත ලක්ෂණ. ධාතුන් පිළිබඳ පච්චත්ත ලක්ෂණ. අරමුණට හිත පනින්නා වගේ දැනෙනවා. එතකොට අරමුණකට සම්බන්ධ වෙනවා ගෑවෙනවා වගේ දැනෙනවා. ඔන්න ඔය විදිහේ නාම සම්බන්ධවත් ඔය විදිහට අවබෝධය ඇති වෙනවා. ඒවා පච්චත්ත ලක්ෂණ. ඒ පච්චත්ත ලක්ෂණ මුලට සම්පූර්ණ වෙනතුරු සාමාන්‍ය වැඩ විදර්ශනා භාවනා කරන නැත්නම් ඒවා හොඳට ප්‍රකටව දැනෙන දුරු ඉස්සරහට පණින්න යන නරකයි. මහන්සියෙන් අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ලක්ෂණය ඉස්සරහට ගන්න යන නරකයි. ඒකට අවස්ථාවක් ලැබෙනවා. පංචස්කන්ධ ලක්ෂණ හොඳට වැටහිගෙන වැටහිගෙන යනකොට ඔන්න ඒ ධර්මයන් පිළිබඳව ඒ ධාතු වශයෙන් ඒ කොටස් වැටහෙනකොට එකක් එකක් පාසා වෙන් වෙන්ව වැටෙන්න පටන් ගන්නවා. වෙන් වෙන්ව වැටෙන්න පටන් ගන්නවා. ඒ වෙන් වෙන්ව වැටෙන්න පටන් ගන්නකොට අන්න අවස්ථාව සැලසෙන මේති ලක්ෂණ අනුපස්සනාවට. ඒ නිසා ඉක්මන් වෙන්නේ නැතුව භාවනා මාර්ගයේ හිත යොදාගෙන යනවා. මෙන්න මේ විදිහට පස්චත්ත ලක්ෂණය කරගෙන යනව අවස්ථාවේදී ඊළඟට කරන්නා වූ අනුපස්සනාවයි මේ ත්‍රිලක්ෂණ අනුපස්සනාව මුලින් තියෙන්නේ. මේ දේශනාවේ කොටස් 18ක් සඳහන් වෙනවා. අනුපස්සනා 18ක් සඳහන් වෙනවා. අට්ඨාරද මහා විපස්සනා කියලායි සඳහන් වෙන්නේ. බොහෝම අටුවා පොත්වල මේ කර්මස්ථානයේ ගෙන යන යෝගාවචරයන් සම්බන්ධව දියුණු වෙච්ච ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්න සූදානම් ස්වභාවයක් තියෙන යෝගාවචනය හඳුන්වන්නේ අට්ඨාර සමා විපස්සනාවන්හි වැඩ කරන යෝගාවචනයක් කියලා. හිත යොදන යෝගාවචනයක් කියලා. එබඳු ඇත්තන්ට ඉක්මනින් වහාම ප්‍රතිඵල සම්පූර්ණ කරගන්න ලබන්නේ. ඒ නිසා මේ විපස්සනා 18 ක්‍රමයෙන් තේරුම් අරගෙන තමන් තුළ දියුණු කර ගැනීමට මහන්සි ගැනීමයි මේ යෝගාවචර පිළිසඳන මතක් කරන්න තියෙන්නේ. එයින් අද අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජහති. දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජහති. අනාත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති කියන මේ ත්‍රිවිධ අනුපස්සනාව පිළිබඳව කෙටි තේරුම මතක් කර දෙන්න අද බලාපොරොත්තු වෙනවා අනිච්ඡානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජහති අනිච්ඡානුපස්සනාව වඩන්නා වූ යෝගාවචරය නිත්‍ය සංඥං පජහති නිත්‍ය සංඥාව දුරලයි ඈත් කරයි ඒක තේරුම අප්‍රකටන දුට ප්‍රතිඥායි අනිත්‍යානුපස්සනං භාවෙන් අනිත්‍යානුපස්සනාව වඩන්නා නිත්‍ය සංඥං පජහති නිත්‍ය සංඥාව දුරු කරයි අනිත්‍ය සංඥාව හොඳට අනිත්‍ය භාවනාව හොඳින් සම්පූර්ණ කරගෙන යන්නා වූ අවස්ථාවේදී ලැබෙනා වූ ප්‍රතිඵලය මොකද්ද? හිත ඇතුලේ අනන්ත අපරිමාණ කාලයක් මුළුල්ලේ පැතිරීගෙන ඉතිරීගෙන ස්ථිර වෙලා තිබුණා වූ නිත්‍යය නිත්‍ය කියන සංඥාව නිත්‍යය කියලා හැඟීම හැඳිනීම අජහදි අයින් කරනවා අයින් වෙනවා ඒ වෙලාවට ඒ කියන්නේ අයින් වෙනවා කියන්නේ తాවකාලිකව අයින් වෙනවා එතකොට අපිට මෙතන උඹා ඉස්තර කරන්න තිබෙනවා නමුත් ඒ තරම්ම මේ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වචන දෙක ගැන කෙටි විස්තරයක කරන්නේ අනිත්‍යානුපස්සනාව මේ දෙක කෙටියෙන් දන්නවා කවුරුත් අනිච්චස්ස අනිච්ඡන්ති අනුපස්සන අනිච්ඡානුපස්සන අනිච්චස්ස අනිච්ඡන්ති අනුපස්සන අනිච්ඡානුපස්සන මොන තේරුමක් ඒකේදී අනිච්චස්ස අනිත්‍ය වූ පංචස්කන්ධය ආගේ සංගත ධර්මයාගේ ධර්ම සමූහයාගේ අනිච්ඡං ඉති අනුපස්සන අනිත්‍යය අනිත්‍යය කියලා අනුපස්සන නැවත නැවත සමකා බැලීම අනිච්ඡානුපස්සන අනිච්ඡානුපස්සන නම් වේ මේ භාවනාව කරන මේ අවස්ථාවට එනකොට යෝගාවචරයට මොකක් දුරට හිතේ තැම්පත්කම තියෙනවා අර පංචස්ස ලක්ෂණ අවබෝධ වෙලා ගන්න තියෙනවා. සංකල්ප ධර්මයන් සම්බන්ධව කෙටියෙන් හැඳිනීමක් භාග වශයෙන් වැටහීමක් තියෙනවා. වැටහීමක් භාග වශයෙන් තියෙන නිසා මේවා මේ සංකත ධර්මයන් සම්බන්ධව සත්‍යයේ තේරුම් අරගෙන තියෙන නිසා මේ අනිත්‍යනුපස්සන මෙතෙන්ට හොඳට ගැළපිලා හිතට එනවා. ගැළපිලා හිතට එන ස්වභාවයක් තියෙනවා. මේ අනිත්‍ය අනිත්‍ය අනුපස්සනාව හොඳ ප්‍රඥා සහගත ක්‍රියා සමූහයක්. ක්‍රියා සමූහය ඥාන කොටින්ම කියනවනම් ඥාන ක්‍රියාවේ ක්‍රියා සමූහයක්. මේ ඥානමය ක්‍රියා සමූහය විරුද්ධයි නිත්‍ය කියන මේ හැඟීමට සංඥාව. නිත්‍ය සංඥාන් කිව්වහම අපි සංඥා කියන්නේ හැඳිනීම. ඒ හැඳිනීම විතරක් ගන්නෙ නැහැ. එහෙමනම් සංඥා චිත්ත දිට්ඨි නිත්‍ය සංඥා නිත්‍ය චිත්ත නිත්‍ය දිට්ඨි කියන අවස්ථා තුනම ඔබට සම්බන්ධයි. සත්‍යයන්ට නිත්‍ය සංඥාව තියෙනවා. නිත්‍ය හිත් පහළ වෙනවා. නිත්‍ය දිට්ඨි පහළ වෙනවා. නිතර පහළ වෙන ගතියක් තියෙනවා. එතකොට සංඥාව කියන්නේ හැඳිනීම. ඒ හැඳිනීම මිත්‍යා සංඥා කියලා මේවට කියන්නේ. මිත්‍යා සංඥාවක් අරගත්තාම නම් යම් කිසි අරමුණක් සම්බන්ධව වැරදි යන්නවට හැදීරීම ඇති කරගන්නවා. වැඩි වැරදි හැදීරීම ඇති කරගන්න බොහෝ භයානක දෙයක්. ඒ කුජලයන් සම්බන්ධව, දේවල් සම්බන්ධව, මේ ධර්මයන් සම්බන්ධව වැරදි හැදීරීම ඇති කරගන්නවා. මුලින් මේ වැරදි හැදීරීම මෙයා මෙහෙමයි මේක මෙහෙමයි මේ දේ මෙහෙමයි කියලා හැඳිනීමක් ඇති කරගන්න. එකතරයක් සංඥාව ඇති කරගත්තාම දෙවෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් ඒක තර වෙනවා. තුන්වෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් තර වෙනවා. තවත් දියුණු වෙනවා. මේ සංඥාව මේ විදිහට 10000 වරක් ඒ අරමුණ දිහාව බලන්න බලන්න 10000 වරක් නොයෙක් තැන් වලින් නොයෙක් ලකුණු අරගෙනයි මේ සංඥාව පහළ වෙන්නේ. එතකොට එක අරමුණක් පිළිබඳව වැරදි අන්නමට ලකුණු ගත්තොත් සිය දහස් වරක් මේ දෙය කොයිතරම් නරකට හිතේ හැඳිනීමක් වෙලා තිබෙයිද මේ විදිහට ඇතිවෙච්ච මිත්‍යා සංඥාව දියුණු වුණාම ඒ දියුණු වෙච්ච මිත්‍යා සංඥාව හඩන්න කොහොම ආරයි. කොයිතරම් කිව්වත් හඩන්නවා. අන්තිමේදී මිත්‍යා සංඥාවෙන් නම් දෙන්නේ නැහැ. ඒ මිත්‍යා සංඥාව පෙරලා ගන්නවා මිත්‍යා චිත්තයට. හිතම පහළ වෙනවා අන්තිමේදී. අර හැඳිනීම සංඥා පූර්වකයි හිත. ඊළඟට චිත්ත පූර්වක සංඥාව. අර සංඥාව මේකට සම්බන්ධ කරන චිත්ත පූර්වක සංඥාව. ඒක මුල් කරගෙන ඇති වෙනවා ඊළඟට හරිට වඩා ඒක දිනුනේ. ඒ ගත්ත අරමුණ වැරදි යන්නමද ගත්ත අරමුණ කොයිතරම් භයානකද? අන්තිමේදී දීපිකත්වයටත් පෙරෙන්නේ. එතෙන්දී ඒ දීපිකත්වයට පෙරෙනුනයින් පස්සේ කවුරු කිව්වත් ඒක වළක්වන්න බෑ. මොනවාන්නම කිව්වත් ඇයි මට මේක පේනවනේ හොඳට. කවුරු කිව්වත් මම මේක ගන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවත් බුදුරජාණන් වහන්සේ ළඟදී වුණත් මම ඔය කතාව බාර ගන්නවා. මට පේනවා හොඳට. මට හොඳට මේක පේන මට හොඳට දර්ශනය දෙනවා මම මොඩේක් නෙමෙයි මම ඥානවන්තයෙක් මට මේක හොඳට මම බලන ගහලට කාටවත් පේන්නේ නැති එකයි මේක වරද කියලා අනුන්ට දොස් කියන්නේ. අපාරයට බුදුරජාණන් වහන්සේට දොස් කියන්නේ. අර සත්‍යක වගේ උද වෙන. ඉතින් මෙන්න මේ මෙන්න මේ තත්වයට ගිහිල්ලා මේ දේවල් කියන මේ මේ සංගීත සංගීත පිටිවිදි දෘෂ්ටි මෙන්න මේවා අනිත්‍යානුපස්සනාව දිනු කරනකොට මේ සංඥාවේ හිතන් සංඥා චිත්ත දිට්ඨි කියන මේවා කැඩිලා යනවා. මම තමන් ඕනකම මේවා කඩා ගන්නවා. එතකොට මේක කඩා ගැනීමට තවත් හිතන්න දෙයක් තියෙනවා. මොකද මේ නිත්‍ය ගතිය, නිත්‍ය කියන හැඟීම ඇති වෙන්නේ අනිත්‍ය සංඥා අනිත්‍ය අනුපස්සනාව නැති නිසා. මේ අනිත්‍ය කියන හැඟීම අ සම්පූර්ණ නොවෙන් නොවීමට කරුණු දෙකක් තියෙනවා. ඒක හොඳට ඉතේ තබා ගන්න. අපට අවශ්‍යයි මේ නිත්‍ය කියන හැඟීම කඩා ගැනීම. නමුත් අපේ අදුපාඩුවක් නිසා මේක තාම තියෙනවා. මේක තාම තියෙනවා. කොච්චර බන කිව්වත් බන ඇරුවත් ඒකත් ඇතිවෙන්නේ. සමහර විට සමහරුන්ට කැඩිලා යනවා, ඉන්නලා යනවා. නමුත් ආයතනයක් වෙනවා. මේකට කරුණු දෙකක් තියෙනවා. මේ අර ධාතු වශයෙන් කර්මස්ථානයේට ගත්ත දේවල් ධාතු වශයෙන් හොඳට වැටහෙනකොට ඒ කොටස් එකක් එකක් පාසා වෙන් වෙලා වැටහෙනවා. එතකොට පටවි ධාතු මේකයි ආපෝ ධාතු මේකයි තේජෝ ධාතු මේකයි කියන ධාතුන්ගේ ස්වභාවය වෙන වෙන විලා වැටෙනවා. ඒ වෙන වෙන වල වැටෙන අවස්ථාවේදී ඒවයි ඇතිවීම නැතිවීම දෙකක් එකම අර වෙන වල වැටෙනකොට හිතට වැටෙන ගතිය කියනවා. වැටෙන්න ඕන. නමුත් මේ ඇතිවීම නැතිවීම දෙක කලකන්නේ නැහැ. එකක් වශයෙන් සලකන්නේ. මේ අර විදියට ධාතු වශයෙන් සලකලා පුරුදු වෙච්ච එක්කෙනාට උදයක් ඒ වශයෙන් ඇති වෙන මේ ඇතිවීම නැතිවීම දෙක උඩට තේරුම් ගන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න පුළුවන්. ඒක මෙනෙහි කරනකොට අර එක එකක් වශයෙන් හිතට අරගෙන දිවිච්ච දේවා එකක් මේක එකක් මේක නැති වෙන්නේ නැතුව කොහොම තියෙන එකක් වශයෙන් සලකගෙන හිටියේ. මේක අර අනිත්‍ය තත්වය වහගෙන ඉන්නේ වහගෙන ඉවැහීමට හේතු කරුණු දෙක මොකද්ද? මේ ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකිරීම එකක්. අනිත් එක අර එකක් වාගේ ස්වභාවයෙන් සිදන ගතිය ගතියෙන් වැහිලා කියන්නේ. එතකොට මේ දැන් අපි සලකලා බලමු හොඳ උදාහරණයක් වශයෙන් කිස් ගහක් අරගෙන භාවනාවේ යෙදෙනවා කිස් ගහ. එහෙම නැත්නම් ආනාපාන නිමිත්තට හේතු යොදාගෙන භාවනා කරනවා. එතකොට අර කිස් ගහ මේ ආනාපාන වගේ ඉඳගෙන උස්ම මේවා එකක් වශයෙන් මුලින් වැඩෙන්නේ. මුලින් වැටෙන එකක් වශයෙන් ඒ එකක් වශයෙන් වැටෙච්ච එක අර ධාතු වශයෙන් වැටෙනකොට පතරේ ධාතු කොටස් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් ආනාපානෙ වැටෙනව අවස්ථාවේදී හුස්ම ඇතුල් වෙන්නව පිට වෙන්නව අවස්ථාවේදී මේ හුස්ම පිට වෙනකොට ඇතුල් වෙනකොට හැකියගෙන ඇතුල් වෙනව හැකියගෙන පිට වෙනවා. හැදෙන්නේ මොකද පටවිදාව. මොකද පටවිදාව සද්ද ලක්ෂණ. එහාට මෙහාට තලන්නේ වායෝ ධාතුවේ ස්වභාවය. මොනතුම් මාතේ දීකල වශයෙන් දැනෙන්නේ. ඒ යෝධාතුව. ඔබට ඒ එක් ප්‍රමාණ පටවිදාව කොටස් සම්බන්ධ එන ආපෝ ධාතුව. මෙන්න මේ කොටස් වල විදිහට ධාතු වශයෙන් දැනෙන්නේ. ඒ ධාතු වශයෙන් වැටෙනකොට ඉතින් එකක් නෙමෙයි ගොඩක්. ගොඩක් නම් ඇතිවීම නැතිවීම කියනවා. ඒක වද ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක හොඳට හිතට වැටෙනවා. හොඳට හිතට වැටෙනකොට ඇතිවීම නැතිවීම දෙක ඊළඟට ඊරටෝ විද්‍යාව සම්බන්ධව කල්පනා කළාම ඉරතු නිතියක් ගත්තාම ඒක ඉරතු නිතියක් එක. නමුත් ඒක එකක් එකක් පාසා කල්පනා කරනකොට වෙන් කරනකොට ඒක ගොඩක් එකකට හේවරගෙන තියෙනවා. එතන මිත්‍යා ගන්නාවක් ඇති වෙලා තිබුණා. එතන මිත්‍යා ගන්නාවක් හැදෙනවා. එතකොට මිත්‍යා කිච්චේ හැදෙනවා. මිත්‍යා දිච්චයක් හැදෙනවා. ඔන්න ඔය විදිහට උදයම්මය දෙක ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකරන නිසා සංගතිය කියන්නේ එකක් වශයෙන් අරගන්න ගතිය නිසා ඒ ගතියෙන් ලැබිලා කියන නිසා මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කිරීමට අනිත්‍යානුපස්සනාව උපකාර වෙන්නේ මෙන්න මේ අනිත්‍යානුපස්සනාව කරන්නා අවස්ථාවේදී උදේ වයදක වැටෙන නිසා. මේ අනිත්‍යානුපස්සනාව කරන්නා වූ අවස්ථාවේදී උදේ වාය දෙක වැටෙන්න ඕන. ඇතිවින් නැතිවින් දෙක. ඇතිවින් නැතිවින් දෙක වැටෙනකොට ඒ ඒකම මේ එකක් එකක් පාසා වෙනුවෙන් වශයෙන් ලැබෙන දේවල් වශයෙන් අර වැහිලා තියෙන මේ සංතතිය කැඩිලා කැඩිලා යනකොට මේ ධර්ම සදාකාලික නෑ දිදෙනවා නැතිදෙනවා ඇති වෙලා නැති වෙනවා කියන සංකීර්ණයි. නිත්‍ය සංඥාම කැඩිලා යනවා. නිත්‍ය දිට්ඨය එතිවිලි කැඩිලා යනවා. නිත්‍ය දිට්ඨිය කැඩිලා. මෙන්න මේ විදිහට අනිත්‍යානුපස්සනාව දිනු කරන්නව අවස්ථාවේදී යෝගාවචරය අනිත්‍යං අනිත්‍යං කියලා කියන්න ඕන නැහැ. යෝගාවචරය දෙවිදිය වතාවක් කරන්න ඕනේ. සංස්කාර ධර්මය වශයෙන් තම භාවනාවට ගත්ත අරමුණ වෙනස් කරන්නේ නැතුව ඒ දෙම දෙහිම හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සබා ගැනීමයි සබාගෙන එය මෙලිහ කරමින් ඉදීමයි යෝගාවචරය අවශ්‍ය කරන්නේ. ඒක සම්පත් වෙනවා. ඒක සමාධිමත් වෙනවා. ඒක සමාධිමත් වෙනකොට සම්පත් වෙනකොට ප්‍රඥා කෘතිය දෙවිදැදෙනවා. ප්‍රඥා කෘතියෙන් එන්නේ කුමක්ද? අර ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කිරීමයි. ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කරන්නා වූ අවස්ථාවේදී සංස්කාරයන් සම්බන්ධව කියන වෙන්නේ එකින් එකට එකින් එකට වෙන්නලා ගැනීම ඇති වෙනව ඇතෙන්නේ නිත්‍ය සංඥාව භාවනාව නැති වෙනවා. එතකොට නිත්‍ය දීඥාවක් නැති වෙනවා. මෙන්න අනිත්‍යානුපස්සනාවේ තත්ත්වය දර්ශනා භාවනාව වෙනවනව අවස්ථාවේ. දෙවෙනි කාරණේ දුක්ඛානුපස්සනම් භාවෙන් සුඛ සංඥම් පද අත් දුක්ඛානුපස්සනාවේ විපානුපස්සනාව කියන්නේ දුක ගැන හැඟීම නැවත නැවත පහළ වෙන්නා වූ දෙක. මේක දුකයි මේක දුකයි කියලා දුකයි දුකයි කියලා කියනවා නෙමෙයි හිතනවා නෙමෙයි. සංස්කාරයන්තර අරමුණු භාවනාවට ගත්ත අරමුණට සම්බන්ධ සංස්කාරයන්ට හිත යොදාගෙන ඉන්නව අවස්ථාවේදී මේ ඇතිවි නැතිවි දෙක හොඳට වැටෙනවා නම් වැටෙන අවස්ථාවේදී විපානුපස්සනාව දෙවිදේට මේක යදෙනවා. අනිත්‍යානුපස්සනාව වැඩෙන විට දුක්ඛානුපස්සනාව ඒ එක්කම ඉදිරියට යනවා. එතකොට යද නිච්ඡං සං දුක්ඛං කොයි විදිහට කාර්පානුකූලවක් වැඩෙනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් නිත්‍ය නම් ඒක සත්‍යයි. ওই විදිහට අරකානුකූලව ඉලේක හැඟීමක් ඇති වෙනවා. ඒ එක්කම විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයාට දුක්ඛානුපස්සනාව මේ සංස්කාරයන් දුකයි දුකයි කියලා වැටහීම හොඳට වැටහෙන පිළිවෙලක් කියනවා. ඒක වහගෙන ඉන්නේ දෙයක් කියන්නේ. මේ ඇතිවීම නැතිවීම දෙක පේනවා නමුත් මේ දුක්ඛ ලක්ෂණේ සමහර විට වහගෙන ඉන්නවා වහගෙන ඉන්නේ මේ ඉරියව් ඉරියව් එහාට මෙහාට වෙනස් කරනවා භාවනාවට ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ලිංගක් ඉගෙනකොට ඔන්න අනිත් පැත්තට හැරෙනවා ආයි ඒ පැත්ත ටිකක් පිළිගෙන එනකොට අනිත් පැත්ත නැහැගෙන රිදෙන්න ඉස්සෙල්ලාම එක විදියකට ඉන්නේ නැහැ. දුක යට කරනවා. අවශ්‍ය වැටෙන්න ඕන දුක ඒක යට කරගන්නවා මේ ඉරියව් මාරු කිරීම. ඉරියව් මාරු කරන්නේ නැතුව ඉන්න ඕන දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙනවා. මේක දැනෙන විදියට දැනෙනවා, හැදෙන විදියට දැනෙනවා, විඳෙන විදියට දැනෙනවා, විදිස් වෙන විදියට දැනෙනවා මේ සංස්කාර කෝඩුව. නමුත් මේවා දුකයි, මේ සංස්කාරය දුකයි කියන හැඟීම ඇති කරගෙන ඉන්නකොට ඔය වැටහිච්චාවේ කියන එන්න ඕනේ. අන්න එතකොට ඉරියව් මාරු නොකර ඉන්නකොට ඔන්න මේ දුක්ඛ ලක්ෂණය හොඳට වැටහෙනවා. දුක්ඛ ලක්ෂණය හොඳට වැටහෙනකොට මේ සංස්කාරය සැපයි. මේ සංස්කාරය සැපයි මේවා හොඳයි කියලා දුභ දුක වශයෙන් ගත්ත හැඟීම් කියනවා සංස්කාරයේ. නොයේ විදියට කියනවා. දැන් සමහර විටක ඒ ඒ තැන් වලම පේන දුක. නමුත් ඒ මම කරලා දාලා අර කොහෙවත් නැති දුකක් අරගෙන ලොබ ගතියක් අරගෙන ඉස්සරහට අරගෙන අරක වහදා දුක් ගතිය වහගන්න මේක ඔය තාව ලිංගක් ඔය දුක් ලැබුණට අමාරුවක් ලැබුණට මේක හොඳයි මේක යහපත් මේ සුභයි මේක සැපයි මේක කොයි විදිහේ හැඟීමක් ක්‍රියාවෙන්නේ අවකාරය මේ පංචස්කන්ධ කෝඩුව සැපයි මේක සුභයි ඔය විදිහට අරගෙන මේ සංසාරේ පවත්වාගෙන ආවා මේක දුක් වශයෙන් තේරුම් ගත්තා නම් මේ සංසාරේ පවත්තන්නේ නැහැ. සංසාරේ ප්‍රාර්ථනායි මානවය කියන ප්‍රාර්ථනා කරා. ඒ අම්බිගේ ප්‍රණිතිය විවා ආශාවක් නිසායි මානවය කියන්නේ. එයාට දෙන්නේ දෙන්නේ තුනේ භවයක මේ ප්‍රාර්ථනාවක් නිසා ප්‍රණිතිය නිසායි ආශාවක් නිසායි මේ විදිහ ආශා කරන්නේ නෑ ජීවමාන්නෙක මේක දුකයෙන් වැටෙනවා වැටෙන්නේ නෑ මේක සංඝාරයේ විගත එනකන් මේ දුක සංඥාව දුක සංඥාව වගේම අර මුලින් කිව්වා වගේ දුක ඒක සබයි කියන දුකක් ඇති වෙනවා දුක සංඥාව ඇති වෙන ඇති වෙන ලැබෙනාම අන්තිමේ දුක කියන චිත්ත පරම්පරාවයි ඊළඟට දුක කියන දික්කිරියයි එතකොට සුඛ සංඥාව, සුඛ දිස්සය, සුඛ දිස්සිය. ඔය කොයි විදිහට ඇතිවෙනවා කියනවා ඊට පස්සේ මේක දුකේ කියලා කවු කිව්වට බාරගන්නේ මේ දුකේ දුකේ කියලා කිව්වට මේ මොන දුකක්ද ඔබ කියන දුක. ඔය ස්වභාවයෙන් ගැටියන්නේ කියලා මොගාන ඒක යට කරලා ගන්න. කොහොමද එන්නේ සතුටු නැහැ දුකයි කියන්නේ. ඒ සමහර උදවිය අනිත්‍ය කියන කතාවට ලඟින් අහන්න ලඟින් දුකයි කියන වචනේ අහන්න ලඟින් නෑ. නමුත් මේක කියන දේ කියනව සමහර ඒක අහන්න ලඟින් ඔන්නේ ඒ දීපේක මහත් මේවා ජීවුනේක දීපේ මහතාවි. මේකෙන් අර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයන් දේශනා කරන්නා වූ අවස්ථාවේදී මේ අනිත්‍යයේ අභාව දුක් ස්වභාවය අනුනන දේශනාව හේනකොට මනුෂ්‍යයන්ගේ දෙවියෝ දීර්ඝායු දෙවියෝ අම්පාව අපි නිත්‍යයි නිත්‍යයි හැමදාම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ ඒ අඥානයේ දෙලහ කියනවානේ එහෙම වෙන්නේ නැහැ කියනවානේ කියලා කම්පා වුණා. ඒ හැදෙන්නේ. අර ඒ විදිහේ දෘෂ්ටි ගත්තාම අපට මේ ධර්මයන් අහලා එක්තරා ආන්දමක සුතමේ ඥානයක් තියෙනවා. සුතමේ ඥානයක් නැති වෙනකොට මේ විදිහට ධර්මයක් කවදාකවත් අහන්න ලැබෙන්නේ නැති වෙනකොට ඒ සදාකාලික හැඟීම අපි විශ්වව ඉන්නේ එතකොට මේ කාමීත්‍යයි දුකයි කියනකොට අත්හල් ආයතන එනිසා මෙන්න දෙවෙනි අනුපස්සනාව කරන්නා වූ ඇත්තෝ අනුපස්සනාව හොඳට ප්‍රකට වීමට නම් හෙල්ලෙන්නේ නැතුව අධිකා දුරට අධිකා වේලාවක් එක ආගමනේ දෙවෙනි මහෝදයක් නේදකොට දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙනවා සුඛ සංඥාව සුඛ දිට්ඨිය සුඛ දිට්ඨියන් නොදංග වශයෙන් හැදෙනවා. ඊළඟට ආනත්තාව වස්තන. ආනත් එතකොට දුක්ඛ දුක්ඛ විඥානපත්ත අනුවනුපත්තන දුක්ඛානුපත්තන යටි අපි දැන් තේරෙන විදිහට ගන්න ඕන. එතන අනත්තාන අනුවනුපත්තන අනුපත්තන අනාත්මේ ධර්මයන් පිළිබඳව නැව අනාත්මය කියන නැවත නැවත හැඳීම අනත්තානුපස්සනාව. එතකොට අනත්තානුපස්සනාව කරන්න කරනකොට ආත්මයක් වෙනවා කියලා හැඟීමක් බොහෝ විට බොහෝ දෙනා කියන ලෝකයේදී කියන ආකම්පිය හැම දෙයක්ම වාගේ මේ ආත්මයක් කියනවා කියලා ආත්මය බුදුරජාණන් වහන්සේ ආත්ම විශ්ව කඩාගෙන මේ අනාත්ම අනත්තාව පස්සනාව ඒ දෘෂ්ටි කඩාගෙන ඉන්න දීපකාර වන්නාව දේශනාව අනුකල්පනාව ඥානමය ක්‍රියාව. එතකොට මේ අනත් අනාත්මය අනාත්ම හැදීම යත වෙලා තියෙනවා. මක්නිපාද මේක මේ ඝන සංඥාව ඝන සංඥාව කියන එක. ඒ කියන්නේ මාත්‍ර දෙවි විස්තර කරන සාමාන්‍යයෙන් මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට යොදන්න ඕන මෙනෙහි කිරීමේ ක්‍රමය ධාතු විනිර්භෝගේ කියන්නේ කොටස් වෙන් කරලා වෙන් කරලා සලකන්න පුළුවන් වෙන්නේ මේවා පඨවි ධාතු මේවා ආපෝ ධාතු මේවා තේජෝ ධාතු මේවා වායෝ ධාතු මේ ආකාශ ධාතු මේ විඥාන ධාතු කියලා මේ විදිහට ධාතු කොටස් අර කායානුවස්සනාවේදී සඳහන් වෙන කාලෙට මේ මේ ශරීරයේ මේ මේ කොටස් මේවා මේවා කියලා කලකන්නා වාගේ පංචස්කන්ධයේ පිළිවඳව එකක් එකක් පාසා එක එක කොටස් වෙන වෙන කරලා කලකන්න පුළුවන්. ඒ වාසාව වෙන වෙන කරලා කලකනකොට ආත්මයට ඉඩක් නැහැ. ආත්මය කියලා දෙයක් ගැනීමට තනක් නැති. මේ මම කලකන්නේ නෑ. දෙවි දෙවිම මේක ඇතුලේ තියෙනවා ආත්මයක්. ඇතැම් උදවිය රූපේ ආත්මේ වශයෙන් සලකනවා. ඇතැම් විට ඇතැම් කෙනෙක් වේදනාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඥාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඛාර ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් විඥාන ආත්මය කියලා සලකනවා. ඒ විදිහට නොයෙක් විදිහට මේ ආත්මය ගැන සලකන්න ඕන ඉන්නවා. ලෝකේ මේ බුද්ධ දේශනාවේ සඳහන් වන අනාත්ම ධර්මයේ සම්පූර්ණ කර ගැනීමට මේ විදිහට භාතු වශයෙන් වෙන් කරගන්න ඒ වෙන් කරලා කල බලන්න ඕනේ. එතකොට අර ඝන සංඥාව බැහැිල යනවා. ඝන කියන්නේ එකට එකතු වෙයි. එකතුකම්. එකතුව හැලකීම. ඒකෙන් කැඩිලා බිනිද යනවා. එතකොට අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්කඤ්ඤං පදහස. එතකොට ආත්ම කියන හැඟීම නැති වෙනවා. ආත්මය දිනනවා කියන හැඟීම නැති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් විදර්ශනාවට ගන්න ලක්ෂණ තුන. ඒ ලක්ෂණ ලක්ෂණත්ය කියන්නේ එහෙම. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ මේ කොටස් තුනයි. මේ කොටස් තුන හොඳට කලකන විදිහට සැලකෙන පිළිවෙලට අවබෝධය ඇති වෙන පිළිවෙලට මෙහෙය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට එහාට අනිත් ඒවත් සලකන්න ක්‍රමක්‍රමයෙන් අවස්ථාව ලැබෙනවා ඇති අද දවසේදී. මේ අනුපස්සන 18 මෙන්න මේ තුන විතර වැඩි කියනක බලාපොරොත්තු වෙනවා. අනිත් කොටස් අනිත් දවසේ වල ඉදිරියට තියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා දැන් අද මේ විදියට විදර්ශනාව කිරීමට පුරුදු වෙන්න ඕන විදර්ශනාව තර කර ගන්න ඕන විදර්ශනාව සකස් කර ගන්න ඕන මේ විදිහට විදර්ශනාව සකස් කරගෙන බලාපොරොත්තු වන්නා වන්දනයේ සියලුම ලක්ෂණ අවබෝධ කරගෙන ආත්ම ස්වභාව අවබෝධ කරගෙන මේ විදර්ශනා ඥාන වල බලය සගන් වශයෙන් පිළිගන්න අවසානයේ ලෝකෝත්තර ඥාන වලින් සමුච්ඡේද ප්‍රහාණය පිළිපැදීම අමහා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසුල් ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ